ඊළඟට තියෙන හඳුරන්නේ ඇස කන ආදියට ස්පර්ශ වන වස්තුන් අරමුණු වලට කිසිම අගයක් නොදීමෙන් තණ්හාව ප්‍රහාණය කිරීම පහසු වන බව පෙනේ. මෙය ධර්ම මාර්ගයේ ඉදිරියට යෑමට උදව් කරගත හැකිද? ඔව් ඇත්තටම මේක උදව් කරගත හැකි. අපි මේ අපේ ෂඩේන්ද්‍රයන්ට අරමුණු වෙන ආරම්මන වලට අගයක් දීම තමයි ඒවා තහවුරු වෙන්න, උපාදාන වෙන්න හේතු වෙන්නේ. අගයක් කියලා කියන්නේ හොඳයි කියන එකත් අගයක්, නරකයි කියන එකත් අගයක්, බය අගයක්, සැකකිරීමත් අගයක්. එතකොට ඔය ඔක්කොම ධනාත්මක හෝ ඍණාත්මක ඇගීමක්. එතකොට අපි යම්කිසි මේ ඇති වෙලා නැති වෙන සංස්කාර ධර්මයකට අපි මනසින් ලොකු අගයක් ආරෝපණය කරනවා. ඒ ආරෝපණය කරපු ගමම්ම ඒක මනසේ පළපතියම් වෙන්න තහවුරු වෙන්න පටන් ගන්නවා. ඒ නිසා අපට ඒවා මේ හේතුප්‍රත්‍යයෙන් හටගෙන වහා නිරුද්ධ වෙලා යන සංස්කාර ධර්ම පමණයි කියන ස්වභාවයෙන් දකින්න පුළුවන් නම් අපට ඒකට අගයක් දෙන්නේ නැතුව ඇතිවෙච්ච දේ නැති වෙලා යන්න ඉඩ හරින්න පුළුවන්. ඉතින් ඒක තමයි අපට උපේක්ෂාව ඇති කරගන්න ඉතාමත්ම අවශ්‍ය වෙන්නේ.